ධර්ම දේශනාව පවත්වනු ලබන මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ නමස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ පත්තමෝච්ච භික්ඛවේ සම්මා සමාධි ඉද භික්ඛවේ භික්ඛාණං උපසම්පජ්ජති විතක්කංචාරාණං ගෝතමා අද්දස්සං සම්පසාදන ඒකසා අදි අවිතක්කං අවිචාරං විරේ සමාධිජං තේති සුඛං දුක්ඛාණං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගෝ උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ සුඛස්ස ච පහාරා සුඛං කායේන පටිසංවේදති ධානං අරියං ආචිත්තති උපේක්ඛකෝ සතිමා සුඛ විහරති සුතං සතිය ධානං උපසම්පජ්ජ විහරති සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා කුබ්බේව උපේක්ඛකෝ සතිපාරිසුද්ධින් දෝමනස්ස දෝමනස්සං අත්ථංගමා උපේක්ඛකෝ සතිපාරිසුද්ධින් ගතුත්පද්ධානං උපසම්පජ්ජ විහෙරති අයං ගොච්ඡති භික්ඛවේ සම්මා සමාධි අයං ගොච්ඡති භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං කීති සෞදෝනිවත් යෝගාවචන සමාලෝකයක් විතරයි. අද මේ දීර්ඝ පාළි පාඨයේදී ඉදිරිපත් කරගත්තේ ප්‍රතිපත්තාන සූත්‍රයේ එක විදියක නිමාවක්. ප්‍රතිපත්තාන සූත්‍රයේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර ප්‍රතිපත්තාන කොටස්වල ධම්මානුපස්සනාවේ අවසානයේ දැක්කෙන සත්‍ය පරිවේ. චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරන සත්‍ය පරිවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ හතරවෙනි මාර්ග සත්‍ය ආර්ය සත්‍යයේ අවසාන මාර්ගාංගය සම්මා සමාධි කියන්නේ. ඉතින් මේ සම්මා සමාධිය පිළිබඳව යෝගාවචරය යෝග සමහර වෙලාවට බුද්ධ ආගම තුල පමණක් නෙවෙයි මේ යෝග ධර්ම වල යෙදෙන අන්‍ය තීර්ථකයන් පවා භාවනාව කියලා කියන්නේ සමාධිය කියන අර්ථය තරුවචන් වහන්සේ ලෝකේ පහළ වෙන්නත් කලින් පිළිච්චලා. එනිසා භාවනා කරනවා කියලා කියන්නේ සමාධිය වඩනවා. සමාධිය වඩනවායි කියලා කියන්නේ භාවනා කරනවා. ආනෝ ආදාරු තමයි අද උගත් ආගමානුරූපව මේ වැඩ පිළිවෙල දිහා බලන නැත්නම් ඉතියේ. අන්න ඒ අවධානයේ බලාපොරොත්තු වෙන මේ සමාධිය මාර්ගාංගයක් වශයෙන් නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන මාර්ගාංගය වශයෙන් හලකනකොට ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් සලකාගෙන තිබුණා වූ යම් සමාධියක් තියනවාද ඒක කොයිතරම් දුරට පරිණාමයකටපත් වුණාද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ. අන්න ওই දෙක තේරුම් ගැනීම එදත් වටිනා ධර්මයක් සැලකිය යුතු දෙයක් අදත් ඒ වාගේම සැලකිය යුතු කොටසක්. මේ සමාධිය කියන වචනය පූර්ව බුද්ධ ප්‍රාග් බුද්ධ කාලේ පැවතිච්ච දෙයක්. සර්වඥාන්ත ඒ වචනේ නැත්නම් ඒ සමාධිය ඒ කායයටම අගය කළා. ඒ පමණක් විතරක් නෙවෙයි සරුවච්චන් වහන්සේ විසිනුත් ඒ සමාධිය අලුත් බුද්ධ ක්‍රමයකට තෙද ගැන්වීම. අනේ තෙද ගැන්වීම නිසා මේ තාක් සරුවච්චන්ගේ පහළ වෙන්න කලින් සමාධියේ පමණක් යාගන්න බැරුව නැත වෙලා තිබුණ මේ ජීවිතයේදීම සාක්ෂාත් කරණය කරන්න පුළුවන් ක්‍රමය මේ සර්වඥාන් වහන්සේ විසින් සමාධියේ පරිණාමයටපත් කිරීමෙන් පස්සේ හැකි දෙයක් බවට පත් වෙනවා. මේක තමයි සර්වඥාන් වහන්සේගේ දායාදේ. මේ ලෝකෙට දීපු ධෛර්යය. මේ ලෝකෙට දීපු ආදර්ශය. ඒ නිසා සර්වඥාන් වහන්සේ සමාධියේ අර්ථකථන දෙන හැටි භාවනා කරන ඇත්තෝ හොඳට තේරුම් ගන්න. ඒ මොකද අර පූර්ව බුද්ධ කාලයේ සමාධියේ තිබුණු පෙරහැර පෑම් අදිමානසික ශක්ති ඒ වාගේම ධිට්ඨ ධම්ම සුඛ විහරණ වගේ දේවල් අදත් කරගන්න බැරි තත්ත්වේ තියෙන නිසා ඒකත් බුද්ධ ආගම කියලා හිතාගෙන නැත්නම් ඒකයි බුද්ධ ආගමේ අවසාන කියලා හිතා ගන්න තරම් පැටලිල්ල බොහෝමත්ම සංකීර්ණ බොහෝමත්ම සියුම් ඒක නිසා ඒ කියන සමාධියේ තියෙන සීමාකාරී සාධකයක් සරුවච්චන් වහන්සේ ලෝකයට පෙන්වවදාල මේ සම්මා සමාධියේ තියෙන අභියෝගකාරී ස්වરૂපයක් ඉදී ගමනක් නැත්නම් මේ ජීවිතයේදීම සාක්ෂාත් කරණය ඉදසලසාදීමත් කියන මේ කාරණා දෙක බොහෝමත්ම පිළිසිදුව දැනගත්තොත් ඒක තමන්ගේ සීලයේ දෙදක් ඇති කරනවා. තමන්ගේ සමාධියේ දෙදක් ඇති කරනවා. පෙරගමනක් දක්වනවා. නැත්නම් චිත්ත අධිචිත්ත බාටපත් වෙනවා. සීල අධිශීල බාටපත් වෙනවා. ප්‍රඥාවේ අධි ප්‍රඥාවක් ඇති වෙනවා. මේ අධි ප්‍රඥා ඇති වෙනකම් මේක පිළිබඳ දෘෂ්ටි හිතෙන්නේ ඉඳී තියෙනවා. මේක පිළිබඳව සංඥාවල් වරවරන් ඉඳී තියෙනවා. චිත්ත වශයෙන් වරතල ගන්න ඉඳී තියෙනවා. ඒක හැබැයි ඒක බරපතල වැරද්දක් නෙවෙයි. නමුත් ඒ වැනි කෙනාකට කෙනෙකුට ඕනේ තරම් මේ බුද්ධ ආගමේ මතු ආත්මය සඳහා දික් කරගන්නට තව ඉස්සරහට යන්න මේ ජීවිතේ පමා කරවන්න ලොකු නිදහස කාරණාවක් වෙන්නේ කියලා. ඒ අත්වේ දෙය කරගත්තා ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් මේ ජීවිතයේදීම මේ සාසනය Taman තුල පිහිටුවා ගන්න ඕනෑයේ ඒ කියන්නේ සීල සාසනය, සමාධි සාසනය, ප්‍රඥා සාසනය කිය ඒ වගේ එවැනි පිළිතුරා ගන්න ඇත්තන්ට අර වාගේ මේකට අවුල්පාද දෙන්න ඇත්තන්ගේ වෙන් කරලා මේ කාරණාව පෙන්වන්න පැහැදිලි කරලා දෙන්න තමන්ගේ ආයුධ මුවාත් කරගන්න ඕනේ කියන එක තේරෙන තරමට සාධනික හැඟීමක් ඇති මිනිසෙකුට මේ බුදු සාසනය පෙන්වන මේ සම්මා සමාධිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් අවශ්‍යයි. හැබැයි ඒක මේ සාමාන්‍ය සමාධියවත් ගත යටියත් අන්න කියලා දෙන්න අමාරුයි. ඒක නිසා යම් කිසි කෙනෙක් සාමාන්‍ය සමාධිය ඇති කරගෙන එහි පරිත්‍යක් ඇති කරගෙන ඒ පිළිබඳව දැනුවත්ව ඉන්නවා නම් එන්නේ ඉඳන්ි <clears throat> පිරිච්ච කාලවලට දැනුව සම්භාර ඇති කෙනාට සරුවත්යන් ආශ්‍රේ පෙන්වා දීපු මේ සම්මා සමාධියේ තියෙන විශිෂ්ටත්වය දැක ගන්න පුළුවන්. එහෙම නැති අත්ොත් ත්‍යාගෝසංගහන් දිද තියෙනවා. නමුත් ඒ ත්‍යාගෝසංගය එහෙම නිකම් නිකම් ප්‍රතික්‍රියාවක් විතරයි. ක්‍රියාවක් නෙවෙයි. ක්‍රියාවක් වෙන්න නම් ඒ කියන සමාධිය නැත්නම් පූර්ව බුද්ධ ආගමේ තුන සමාධිය ඇති කරගෙන තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධ සමාධියවත් ඇති කරගෙන තියෙනෝනේ. ඇති කරගත්තට පස්සේ නම් කියලා දෙන්න පුළුවන් ඕක සීමාකාරී. ඔක කවදාකවත් මේ ජීවිතේදී ලබන්න බෑ. ඕක පාගන්න වෙනවා. ඕක මැත්තේ නැගී ඉන්න වෙනවා. ඒ මැත්තේ සරුවචන් වහන්සේ දීපුත් වේද? සරුවචන් වහන්සේ දීපු මුවාට පොඩියක් වාගේ ඉදිරිපත් කරගත්තොත් අපිට පුළුවන් ඒ සමාධියෙන් විමුක්තියක් ලබන්නේ. නැත්නම් නිහිර දෙන ප්‍රඥාව නැත්නම් සර්වඥාන්සේ පෙන්වව දාන දෙවිත් ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ සාකච්ඡාවේ පැටලවිලා අඩු කරගන්න මුලින්ම අරගනිමු සමාධි දෙකක්. සම්මත සමාධිය නැත්නම් සුද්ධ සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියන්නේ. මේක සබේට ඉතර අලුත් වචන නෙවෙයි මම දන්න දේවල්. නමුත් මේක තව ටිකක් අවුස්සා ගන්න ඕනවට නැත්තම් මේකට තව වැඩි ආදානයක් යොමු කරන්න කියන පුළුවන් සුද්ධ ධ්‍යාන සහ විපස්සනා ධ්‍යාන කියන්නේ සමතේ උච්ච අවස්ථාවක් තමයි අපි ධ්‍යානය කියලා කියන්නේ සමතේ උච්ච අවස්ථාව තමයි සිත අරමුණට සමවදිනවයි කියලා කියන්නේ නිමග්න වෙනවයි කියලා කියන්නේ ගත ගන්නවයි කියලා කියන්නේ අර්පණ වෙනවයි කියලා කියන්නේ ඒක තමයි ධ්‍යාන එතකොට සුද්ධ සමතයේ ධ්‍යාන තියෙනවා. ඒක අතර කලින් කියව සඳහන් කරපු කාලෙක සර්වඥාන්ති ලෝකේ පහළ වෙන්න කලිනුත් පැවතුණා වූ Hindu ආගමේ සමහර කතෝලික නිකායවල සමහර මුස්ලිම් නිකායවල මේ සාස්ත්‍රීය වහන්සලාගේ ගුණ සිහිපත් කිරීමෙන් එහෙම නැත්නම් සත්ව කරුණාවේ මෛත්‍රියෙන් ධ්‍යාන සාක්ෂාත් කරගෙන තිබිලා තියෙනවා. ඒ නිසා බෞද්ධයෝ පවා ආශ්චර්යමත් වෙන විදිහේ පෙරහර පාණ්ඩ පුළුවන් ඒ අත් වේලා ඉඳලා තුන අපි යත්තන ගිරිසින්නාගලා සාහන්තුවරු එහෙම නැත්නම් සූෆි නායකයන් ආදි වශයෙන් හඳුන්වනවා. ඒත්ෝ කාටවත් කුංචි ගල අහලා ගන්න පුළුවන් අත්ත නෙවෙයි. නමුත් ඔක්කොම බෞද්ධයෝම නෙවෙයි. ඒකෙන් අදහස් කරන්නේ මේ සුද්ධ සමතය නැත්නම් සුද්ධ සමත ධ්‍යාන ලෝකේ කවදාවත් පවතිනවා. ඉන්නේ ඒක මතුමැත්තේ පෙන්වන්න හදන මේ විපස්සනා ධ්‍යානයේ නැත්නම් විපස්සනා සමාධියේ වෙනස තේරුම් අරගන්න නම් අර්ථය අවතාරට ඒක මේ සුත්ත සමත ධ්‍යාන පිළිබඳ හැඟීමක් තියෙනවා එහෙම නැත්නම් විපස්සනා ඥාන පිළිබඳ හැඟීමක් තියෙනවා. ඉතින් මෙවැනි පිරිසක හැර එවැනි හැඟීමක් ඇතිවෙද්දී බලාපොරොත්තු වෙන්න බැරි නිසා මෙවැනි පිරිසක් සුදුසුයි මෙවැනි ධර්ම සාකච්ඡාව. මෙවැනි ඉදිරිපත් කිරීම. ඒක නිසා අපි බලාපොරොත්තු වෙමු මේ සරුවචන් වහන්සේ සම්මා සමාධියේ වශයෙන් <coughs> පෙන්නලා තියෙන ඉද බික්ක වේදික්කු විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදම් පීති දුකං පඨම ධානං උපසම්පජ්ජ විහෙරති මේක පැහැදිලිවම ඕනෙම අපේ මේ සම්ප්‍රදාන කුල පොතක පෙන්වන්නේ මේ සුද්ධ සමතියේ ප්‍රථම ධානයේ විදියට. සිතක්ක විචාර දෙකෙන් කාමේ විවිච්ඡේව කාමේ කර්මය කාමයේ ඒකාන්තයෙන්ම වෙන් වෙලා විවිච්ඡේව අකුසලයේ ධම්මේහි අනිකුත් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සවිතක්කං සවිතාරං විවේකජං පීති සුඛං කටමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති විතක්කයෙන් යුක්ත විචාරයෙන් යුක්ත පීතියෙන් සුඛයෙන් යුක්ත ප්‍රථම ධානයට එළඹ වාසය කරයි සමතෙන් බැලුවත් විපස්සනාවෙන් බැලුවත් සර්වඥාන් වහන්සේ මේ ප්‍රථම ධානය නම් කරලා තියෙන වචන ටිකෙන් පේන්න තියෙනවා පුදුමාකාර ප්‍රෝධින සලකලා වැඩ ගන්නවා කියන්නේ. උඟ දෙනෙක් මේ ධාන නොකල හෝ ධාන පිළිබඳව මේ අහස්මාලික හදාගෙන නැත්තු මේ අධ්‍යානලාභියා කියන එකන අමුතු බුද්ධලේ කරගන්න ආරම්භ. නමුත් ප්‍රථම ධානය කියලා කියන්නේ ධානාංග පහකින් යුක්ත ප්‍රහීනාංග නැත්නම් නීවරණ පහක් ප්‍රහීන කරපු තත්වයක් මේක රූප අරූප රූප ධ්‍යාන ලෝකේ බාලාංශ පන්තිය. කුංචිම දෙය. මොකද හේතුව මේක මේ ධානාංග වශයෙන් ගණන් ගයන කරුණු පහම මහා කාංකරච්චල් ඉදේකක්කෝ පහ. ඒ වගේ ඉදේකක්කෝ කරදරකාරයෝ පස් දිනේ වගලාගෙන කොටු කරගෙන යාන්දන් යුද්ධ සමාදානයක් ලබා ගැනීම වගේ එකක් තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. එහෙම නමුත් අර නීවරණයෙන් දෙවේල බැටකමි වෙහෙත වෙමි සංසාරේ පුරා නැත්නම් මේ ජීවිතේ පුරා ගත කරපු කෙනෙකුට ඒ නීවරණයන් වෙනුවට ඒ විකක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා කියනා වූ මේ කරුණු පහ ඉදිරිපත් වීම ලොකු ලෙඩසුව වීමක් ලොකු ඉසේකක්මක් නතර වීමක් ලොකු සාන්තියක් ලොකු කලෙලියක් ලොකු එලිපෙන්න. එනිසා ධානයේද සම්වදින අවස්ථාව. ප්‍රථම වශයෙන් ඒ නීවර ධර්මයන් යටපත් කරලා ධානාංග පාස ආක්ෂාත් කරනකොට එවැනි කෙනෙක් මම රහත්ුනායි කියලා වුණත් හිතන්න ඉඩ තියෙනවා. ඒ තරම් විශාල ලොකු වෙනසක්. මහා අන්ධකාර සහිත කූඩල්ලෝ සහිත සර්පයෝ සහිත වන සතුන් සහිත කටුකොහල් සහිත පාරක් නැති මහා කැලයක් තියලාගෙන යන කෙනෙක්. අන්ධකාරය. යම් වෙලාවක ඒ කැලේ තුලින් එළියට ඇවිල්ලා වෙල්ෙලියක් දැක්කොත්, කලෙලියක් දැක්කොත්, පිටණියක් දැක්කොත් ඒ මනසට ලොකු සාන්තියක් ඇති වෙනවා දැන් නම් පේනවා. මම ඉන්නේ කොහෙද කියලා පේනවා. ඒක නිසා හිතට අර කැලේ රින්ගනකට වගේ බරක් නැතුව යන්න පුළුවන් ගැටයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි කටකෝල් කපාගෙන ඉදිරියට එන සමත අවස්ථාවක් තමයි ප්‍රථම ධානය කියන්නේ. මේ ප්‍රථම ධානයේදී විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන සෑම එකටම එක එක කෘත්‍යයේ තියෙනවා. ඒ කෘත්‍යයන් සිද්ධ කරන නිසා තමයි එකකින් එකකින් එක එක නීවරණ ධර්මයන් යටපත් කරගෙන තාම රණ්ඩුයි. තාම මේ නීවරණ ධර්ම මෙල්ල කරමින් මෙල්ල කරමින් පවතිනවා. ඇත්ත වශයෙන්ම ඒ සමාධිය ඒකෝදි භාවයේ තියෙන නිසා ඒකාග්‍රතාවයේ තියෙන නිසා කාමච්ඡන්දේ නැහැ. නමුත් ඒකෝදි භාවයේ නැති වුණොත් වහාම කාමච්ඡන්දේ නැහැ. ප්‍රීතිය තියෙන නිසා ව්‍යාපාදේ නෑ. නමුත් ප්‍රීතිය යම් වෙලාවක බාල වුණොත් මේ පසු බෑවොත් වහාම ව්‍යාපාදේ නැහැ. ආන් මේ විදිහට එක එක ධානාංගයක් එක එක නිවර්ණයක් ඔබ අත බාගෙන තාම රණ්ඩුවේ ඉන්න අවස්ථාවක් තමයි ප්‍රථම ධානය කියන්නේ. මේක අපි මේ පිටත්නේ ගන්න කවුරුත් ගන්න. ඒ සමත සමාගයේ සමත ඥානීය පවතින තාක්ෂණයක් කියෝලා බලලා අහලා කියන්නේ ඉතින්. නමුත් මේකම විපස්සනා ධානයක් අතර ගත්තොත් ඔන්න විපස්සනා භාවනා කරන කෙනාට දැක ගන්න පුළුවන් ඕකට ධ්‍යාන කියන නමෙන් නොහැඳුනුවට මේ කෘත්‍යය තමන්ගේ භාවනාවේ සිද්ධ වෙනවා. මේ කොහොමද? අරමුණට හිත යොද. දැන් මෙතන අරමුණ කියන එක සමත අරමුණක් විපස්සනා අරමුණක් දැන් විශේෂිතක්. වෙන් කළ දැනගන්න. සමතේදී අරමුණ කරන්නේ සම්මතයි. විපස්සනාවේදී සංස්කාර පරමාර්ථ අරමුණු කොයි එකක් අරමුණු කරන්න පුළුවන් මුළු ලෝකෙම අරමුණු කරන්න. ඕන දෙයක් අරමුණු කරන්න පුළුවන් විපස්සනා. ඒක නිසා ඕනම වෙලාවක් විපස්සනා වෙනවා. නමුත් මේක සාමාන්‍යයෙන් බලනකොට උගදෙනෙක් හිතන්නේ සමත කරලා ඉවර වෙලා විපස්සනා කරන්න ඕනේ කියලා. ඇත්ත ඒක පැත්තකින් බලනකොට මොකද මේක මේ ජීවිතේම වැඩ පිළිපද කරන ලොකු කැපකිරීමක් කරන දෙයක්. නමුත් ප්‍රස්තාවයෙන් බලනකොට ඉද ප්‍රස්තාවයෙන් බලනකොට විපස්සනාට ඕන දැනකින් පටන් ගන්නවා. ඒ මොකද ඕනෙම සංස්කාරයක් විපස්සනාට ආරම්භ වෙනවා. මමකට පස්සේ දාසේ කොළඹගේ වෙලාවදී. විතර කරා එතන දෙපාර්ශ්වයේම කටේ ඉන්න නිසා අභිධර්මයේ ගන්න කටයත් ඉන්න නිසා මේ සමත අරමුණත් විපස්සනා අරමුණක් කියන එක ආනාපානය නැත්නම් ආනාපාන භාවනාව ඉඳතනක ආනාපාන භාවනාව කරනකොට මේ භාවනාව සමතේ වශයෙන් බොහෝ විට සර්වඥාන්සේ අනුමත අනුගානවාද ආරයි ආකාර සමතේ වශයෙන් කරනවා නම් අපි හුස්ම රැල්ල තමයි ආරම්භ කරන්නේ. ඒ හුස්ම රැල්ල ආරම්භණයේ වශයෙන් ගන්න. නමුත් මේ හුස්ම රැල්ල ඇවිල්ලා පණ දින කෙනෙක්ගේ ආනාපානය කරන කෙනෙක්ගේ නාසිකාගය උඩුතල හෝ හැපුණොත් ඒ හැපෙන උඩුතල හෝ නාසිකාග්‍රයේ කාය ප්‍රසාදයේ තිබුණොත් ඉද්ද වීමක් පිටි කැවීමක් කුළු ගැනීමක් වුණොත් විතරයි ඒ පුද්ගලයාට හුස්ම රැල්ල වදින බව වැටහෙන්නේ. නැත්නම් නියපොතු වලවත්, කෙස් ගස් වලවත්, දත් වලවත් වැදෙනවා කියලා වැටහෙන්නේ නැහැ. මොකද ඒකේ කාය ප්‍රසාදෙ නෑ. කාය ප්‍රසාදේ ඇතිතන වඩාම ප්‍රකට දන අපි නාසිකාග්‍රේ හෝ බුදල වශයෙන් තෝරා ගන්නවා. ඒක තමයි කායේ සංවේදී බව. අන්නේ කයේ සංවේදී බවටයි මේ අරමුණ ඇවිල්ලා වදින්නේ. එනිසා ඒකට කියනවා කාය වස්තු නැත්නම් කාය ద్వාරය කියලා. මෙන්න මේ සම්මත අරමුණ හුස්ම රැල්ල, උගම් ප්‍රවාහය, ආස්වාද ප්‍රසවාස වශයෙන් ගන්න මේ කාය ප්‍රසාදේ කාය වස්තු හැපිච්චාම උණුසුම් බව, සිසිල් බව, හැපෙන බව, දිග බව, කෙටි බව, කම්පන, චංචල ගති ඇති වෙනවා. මේ ඇති වෙන දේවල් මේ දෙකේ ගැටීම නිසා ඇති වෙන්නා වූ අතුරුපල. ඒක නිසා කුලංගල්ලට කියනවා ආරම්මණය කියලා. කාය ප්‍රසාදයට කියනවා වස්තුව කියලා නැත්නම් ద్వාරය කියලා. මේ දෙක හැපීම නිසා ඇති වෙන්නා වූ කම්පන චංගල විදිල් ගති උණුසුම් ගති දීක බව කෙටි බව දේවල් වලට කියනවා සාදුප පන්න. ඒයින් නිපන්. යම් කිසි කෙනෙක් සතිපට්ඨාන සූත්‍රය කියලා දෙනකොට කියලා දෙන්න වගේ මේ හුස්ම රැල්ලෙහිම ඒක පවත්නවා කියලා කියන්නේ ගුරුවරයාගේ අනුමැතිය අනුව සමතේට හිතේදී. එතකොට හැපෙන තැන දැනගෙන ඉන්නවා මිසක් හැපෙන තැන නෙවෙයි බලන්නේ. හැපෙන තැනින් පිට යන්නේ නැති වෙන බාට විතරක් ආරක්ෂාව සලසන පමණයි. ඒ වගේම ඇති වෙන උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති මොනවාක්වත් බලන්නේ හුස්ම රැල්ලයි බලන්නේ මොකද දිගින් දිගට දිගින් දිගට අපි <clears throat> අරමුණේ හිත පාත්තන්ට ඕන නිසා. ආයත <clears throat> රූපයක් වටනකොට බාහිරේ තියෙන රූපේ අරමුණ වෙනවා. ඇහි යත්තා වූ චක්කු ප්‍රසාදය එතන චක්කු ద్వාරය වෙනවා නැත්නම් චක්ක ආයතනය වෙනවා. එතකොට ඇති වෙන පෙනීම තමයි එහි පාදේ. අනකට සත්‍යයක් ඇවිල්ලා වදිනකොට සම්බෙරේ තියෙන සද්දේට සංවේදී ප්‍රසාද භාවය. පැහැදිලි ගතියක්. ඒ පැහැදිලි ගතිය ශබ්ද අරමුණ මිසක් දිවන ශබ්ද වැදුනට ඇහැට ශබ්ද වැදුනට ඇඟට ශබ්ද වැදුනට ඇහෙන්නේ නැහැ. ඇහෙන්න නම් ඒ ద్వාරයටම වදින්න ඕනේ. ඒ ආරම්භණයටම වදින්න ඕනේ. ශබ්ද ආරම්භණයක් නම් ඔවිල වදින්න ඕනේ. ඒ සෝත ద్వාරයේමයි සෝතවත්වේමයි. ආන්නේ දොට ඇහිම සිද්ධ වෙනවා. ජීවිත රතයක් කරනකොට ශබ්ද දැනීම සිද්ධ වෙනවා. නාසයේ ගඳක් වදිනකොට ගඳ දැනීම සිද්ධ වෙනවා. එතකොට ගන්ධ කියන්නේ ආරම්මණයේ නාසීයත් ආව ගන්ධ සංවේදී බවට අපි කියනවා. අත්ත්ව කියලා නැත්නම් ద్వාරයේ කිය ඒ නිසා ඇති වෙන ගඳ දැන ගැනීම තමයි ඒ පළවෙනි. කායයට ඇවිල්ලා මොනවා හරි කක් වදිනකොට ඒ වදින දෙයට අපි කියන පොට්ටබ්බාරම් හැපෙන දෙය. කායයට ආව ප්‍රසාදයට අපි කියනවා කාය වස්තු කාය ద్వාරය. එතකොට ඒක උණුසුම් සිදෙන ගති, තද ගති, මේ මෙලෙක් ගති, ඇදෙන ගති, පීඩන ගති, පිරිමැදෙන ගති ආදී වශයෙන් දැනෙන දේවල් කරන තද උපන්න. ආනාපානිය ගත්තොත් හුස්ම රැල්ල තමයි ආරමුණු වෙන්නේ. නාසිකාග්‍රය හෝ උඩුකල තමයි ආය වස්තු වශයෙන් ඒතර නියෝජනය වෙන්නේ. ඒක උදාතන උණුසුම් සිතිවිල්ලක් තමයි ඇති වෙන දේ. ගිනි පෙට්ටියේ පැත්තට ගිනි කූරේකක් වදිනකොට ගිනි මලක් පයින්. ගිනි කූරේක වෙන දී කාලක තල්ලු කරුවාට ඇතුළුවාට ගින්නර පිටින්නේ නැහැ. ඒ වගේම තමයි මේ ගිනි කූරු හිත ගිනි පෙට්ටියේ පැත්තේ එක කෝණයකින් එක වේගයකින් ගහන්න ඕන නිසා හැමෝටම අඩ්ඩාගෙන ඉඳලා පස්සේ කරන්නේ. ඒ දෙක එක ගැටීමක් තුලින් අන්න ගිනි කූරක් පයින්. එතකොට ඇවිල්ලා වාදින ගිනි කූරේද වගේ තමයි ඔන්න හුලන්නේ. අර ගිනි කූර පෙට්ටියේ තියෙන බෙහෙත් ටික වාගේ තමයි ඒ හුලන් පැල්ල ඇවිල්ලා වදිනකොට ඉද්දෙන ගතිය, පිටෙන ගතිය නාසිකාග්‍රය උඩුතලේ පවතින. මේ දෙක ගැටීම නිසා හිත ඇහැට ගන්න ආදීත නොගොයි මේ නාසිකාග්‍රේම හිත හිත ආනාපානේ වැටෙනවා පේනවා දැනෙනවා ආදිනක තමයි ඒ නිබන් දින්දලවා ඉතින් මේක විස්තර කරුවාට පස්සේ මම කිව්වේ මෙන්න මේ විදිහට මේ කටයුත්තේ ඕනම ద్వාරයක කටයුත්තක් වෙනකොට මේ වගේ පැති තුනක් තියෙනවා ආරම්භණයේ තියෙනවා ద్వාරේ නැත්නම් වස්තුව තියෙනවා ඒ නිබන්දයක් තියෙනවා මේ ඉන්නේ මේ ආරම්භණයේ වශයෙන් ගන්න බාහිර දේ පමණමයි සමතේට අරමුණු විය යුත්තේ අරමුණු කරන්නේ විපස්සනාවට තේරම අරමුණ. හුස්ම රැල්ලත් අරමුණු කරන්න පුළුවන්, හැපෙන තැනත් අරමුණු කරන්න පුළුවන්, හුස්ම රැල්ල හැපෙන තැන ඇවිල්ලා වැඩිම නිසා ඇතිවෙන උසුල් සිහිය සම්ප්‍රේ චංචල ගති, පිරිමැදින ගති දීකේ බවත් අරමුණු කරන්න පුළුවන්. ඒක නිසා සංස්කාර පරමාර්ථ ඕනම දෙයක් විපස්සනාට අරමුණු කරන්න පුළුවන්. සමතේට මේ තුنين එකයි අරමුණ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන පය විතරයි සමතේ කරුණු කරන්න පුළුවන්නේ චක්කු, සෝත, ධාන, ජීව, කාය, මන කියන හයත් ඇහිීම, දැකීම, රස බැලීම, ගන්ධ බැලීම, පහත ලැබීම සහ කල්පනා කිරීම කියන හයත් ඒ තේරු විපස්සනා කරනවා. ඒක නිසා ලෝකෙම අරමුණ විපස්සනා. සමතේට ගන්නේ සම්මත අරමුණක් පමණයි. අන්න අර සම්මත අරමුණටම හිත නැංග වීම අපි කියන විකල්පය. ඒ නිසා සමතේදී හිතේ හැසිරවීම එක දිහාවකට එක අරමුණකටම සම්මතයකටම යෙදවිය යුතුයි. ආනාපාන භාවනා කරන ඇත්තෝ හොඳට මේක ප්‍රායෝගික කාරණාවක් කරගන්න ඕනේ. තමන් ආනාපානයේ කිව්වහම සුභාකල් භාවනා කරලා හෝ දැනගන්න ඕනේ මගේ හිත ඒකාකාරව නිරන්තරව පවතින හුස්ම රැල්ලේ දෝ නැත්නම් හැපෙන තන විස්තර බැලීමේ දෝ නැත්නම් හැපීමේ අත්දැකීම විස්තර රස විඳීමේ දෝ යම් වෙලාවක යෝගාවචරයාගේ හිත හුස්ම රැල්ලෙන් පැන හැපෙන තන විස්තර බලන්න යනවනම් හැපීම තුල ඇත්තා වූ කම්පන චන්තර ගති පිළිමදන ගති දිග කෙටි ආදී වශයෙන් පිළිමැදින් බලනවනම් ඒකත් සමත භාවනාවට බැග්යක් නොකට යුක්තක් වැඩිමක් සතියලා තියෙනවා. සමත භාවනාවේ නිතර නිතර හිත පැවතිය යුත්තේ හුස්ම රැල්ලමයි. ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි චතුස්කයේ සෝරතෝ අසතති සතෝ පසවති. දීගං වාසසන්තෝ රත්තං වාසසන්තෝ සබ්බ කායපත්තං වේදී අස්සම්බයං කාය සංකාරක් කියන මේ ඔක්කොම කුලංගල්ලේ විස්තරන්වයි විස්තර වෙන්නේ. මේක මේ විස්තර කිව්වේ මොකටද? සමත සමාධිය පිණිස අරමුණු වන්නේ ආරම්මණය පමණමයි. අපි ධර්ම කමිටු කියනවා. විපස්සනාව සඳහා ඔක්කොම අරමුණු වෙනවා කියනකොට එතන හිටපු කොහොම භාවනා කරන විපස්සනා කරන අපි ධර්මයේ දන්නේ නෝන මාර්ගිකුව. එතකොට ස්වාමීන් වහන්සේ නම් විපස්සනාවට අරමුණක් නැද්ද කියලා. ඔය සමත අරමුණ කියනක මෙච්චර ලස්සනට විස්තර කරලා කියන ඔක්කොම අරමුණු කියලා විපස්සනාවට ඒකවල කියන්නේ විපස්සනාවට නම් අරමුණක් නැද්ද කියලා. දැන් විපස්සනාට ඔක්කොම අර. ඒ නිසා විතක්කේ කියන চৈতසිකට සමතේ අසුයෙන් බලනකොට නැවත නැවතත් හුස්ම රැල්ලෙහි යෙදවීම පිණිස යෙදවීම සමත යෝගාවචරය විසින් කවදා හෝ තේරුම් ගන්නවා. තේරුම් ගන්නකන් එක L එක ගමනක් එක ඌරුවක එක තේමාවක් ගමනක් සිද්ධ වෙනවා. එහාට මෙහාට හිත දුවනවා නම් අරමුණේ පවතින වෙනුවට ආනාපානේ අනිකුත් අංග ටිකේ ద్వාර ආරම්භන දිගේ තදුපවන දිගේ හිඳුවන ඒ සමති කැලේ. සමතේදී සම්මතරමුණේම පැවැත්විය යුතුයි. කැඩුණට කමක් නැහැ නැවත නැවතත් කරනවා හුස්ම ගැනීම කියන්නේ. ඊට සාපේක්ෂව විපස්සනාවට යනකොට එන ඕනම දෙයක් අරමුණු වෙන නමුත් විපස්සනාවේදී මූල කර්මස්ථානයක් එකක් තියෙනවා. ඒ නිසා විපස්සනා භාවනාවට කර්මස්ථාන භාවනා කියන නම පාවිච්චි කරනවා. මෙන්න මේ මූලිකවම සමත සම්මුති අරමුණේ හිත පැවැත්වීම සමතයය ඕනම දෙයක් විපස්සනාවේ කියන එක ඕනෑම විදිය සැහැල්ලුවට ගත්ත ඇත්තෝ එනේන දේවල් බලලා එනේන දේවල් හිතවිලි බලලා බලන එක විශාල විපස්සනාවක් කියලා හිතලා අද බොහෝම නිදහස් භාවනා ක්‍රම හඳුන්වා දෙමින් පවතී. ඉතින් හිත දිහා නම් බලන්න මම රූප ධර්ම දිහා බලන්නේ කෙලින්ම නාම ධර්ම වලින්ම බලනවා කියලා බොහෝම ගැඹුරකට යනවා. ඒ අත්ත හුඟක් මේ අභිධර්මයක් ගන්න නැත්තම් දන්නවා කියලා හිතාන ඉන්න කට්ටිය. නමුත් කවදාකවත් ඒ අත්තන්ගේ පිට ගමනක් ප්‍රතිපදාවක් පිළිවෙලක් තියෙනවා. ප්‍රශ්න අහන්නේ සම්පූර්ණ ඔළුවෙන් ඉගත්ත ප්‍රශ්න. නමුත් මේ සමත ක්‍රමයෙන් ආදත්තය අරගෙන සමත ක්‍රමයේ අනුමත කරමින් අනුගමනය කරමින් විපස්සනාවට යන යෝගාවචරයා රූපාරම්මණයක්ම අරමුණ. කායපස්සනාවේ රූපාරම්මණයක්ම අරමුණ කරනවා. ඒ සඳහා ආනාපානෙත් අරමුණ කරන්න පුළුවන්. ඉන්දිම ඇකිලිම අරමුණ කරන්න පුළුවන්. කුමක් හෝ වේවා අරමුණ යෝගාවචරය විපස්සනා කරනකොට යථාපාකකං විපස්සනාදී නිවේශෝ. ඉන්දිම ඇකිලිම අරමුණ ගන්නයි කියලා කියමු. සුද්ධ විපස්සනා ඉන්දිම ඇකිලිම යමක් ප්‍රකටද එතනින් පටන් ගන්නවා. උතරයෙන්ම නැත්තම් පින්වීමෙන්ම හැකිලීමෙන්ම එහෙම මොනක්වත් උදරේ හෝ වේවා පින්වීම හෝ වේවා හැකිලීම හෝ වේවා ඒ සංසිද්ධියේ අහුවෙන ඕන දෙයකින් පටන් ගන්නවා ආනාපානය කරනවනේ හුස්ම රැල්ල වෙන්න පුළුවන් හැපෙන තර වෙන්න පුළුවන් ඒ හැපෙන නිසා ඇති වෙන්නා වූ කම්පන චංචල වෙන්න පුළුවන් කොයි දේ හෝ ප්‍රකටව පතු වෙන්නේ මොකද්ද තමා විසින් ඉදිරිපත්ලක් හැදී පේන්නේ කවුද එතනින් පටන් ගන්නවා හැබැයි එතනින් පටන් ගත්තට සම්පූර්ණ සිද්ධිය දකින්නකම් තාම නෑ ওই විපස්සනා සමාධියක් හෝ විපස්සනා ධානයක් උපදිනවා. මෙන්න මේ සටන ආධුනික යෝගාවචරය බොහෝම කල් ගන්නවා හරියට වේදනපත් වෙනවා. ආනේ වේදනපත් වෙලාපත් වෙලා වේදනපත් වෙන යුතු කරන්න කමක් නැති නිසා තම දවසක අරමුණේ හිත හිතන ආනාපානිය හෝ ඉන්දියේ හැකිරීමේ මේ යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. දැන් විෂයාභිමුඛ භාව පච්චපත්ථානා කියව කාලෙට සතිය ක්‍රියාත්මක වෙලා අරමුණයි හිතයි දෙක නුනට නුන දාලා හිටිනවා. ආන් මේ වෙලාවේ තේරෙන්න පටන් ගන්නවා බාහිරේ ශබ්දක් ඇහෙනවා. රූපත් හිතට පේනවා, හිතවිලිත් එනවා, වේදනාවක් පමනෙනවා. නමුත් මේ අල්ලපනල් ඇස්සේ තමන් ගත්තා වූ අරමුණ සක්මනේදී වම දකුණු වශයෙන් හෝ වේවා භාවනාවේදී පිළිඳින හැසිරීම වශයෙන් හෝ වේවා ආනාපානීය වශයෙන් හෝ පවත් ගන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා තේරුණා. මේක යෝගාචර ජීවිතයේ වතුරට බැසගත්තා වගේ වැඩක්. උත්තකම්ම ඉතින් ගොඩ ගඳි ගන්න එක තමයි කරන්නේ. පිනන්දි ඉගෙන ගන්නවා වතුරට බහින්න. වතුරට බැස්සට පස්සේ තේරෙනවා අරමුණු ප්‍රධාන මූල කර්මස්ථානයේ අරමුණ වගේම බාහිර දේවලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හිතවිලි, වේදනා අනන්තවත් කියනවා. ඒව නැති වෙනකම් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ කවදාකවත් කරන වැඩක් නෙවෙයි. ඒක නිසා ඒකට සුදුසු මේ ඒ කරදර බාහිර බාධක අඩු තැනකින් පටන් ගන්න. පටන් අරගෙන කරගෙන කරගෙන යනකොට වැටි වැටි නැගිටිනකොට යම් වෙලාවකට 80ක් 90ක් මූල කර්මස්ථානයේම පිට පාත්වාගෙන යන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. නමුත් මේ වෙලාවේදී නැවත නැවතත් අරමුණ මෙනෙහි කිරීම අරමුණට හිත නැංවීම අත්‍යවශ්‍යයි. අන්න ඒකට තමයි විතක්කේ කියන්නේ. විතක්කයි කියන්නේ අරමුණට යන්න පුළුවන් ගතියක් වෙනවා. ආනියුතර විතක්කයේ මේ යනකොට ඒ යෝගාවචරය ਵਿਚාරය යොදවන්නේ නැතිනම් විතක්කේ මුල සිඳාවක්. මොකද විතක්කේ ලැබුණාට විචාරය ලැබනවා කියලා කියන්නේ විතක්කයෙන් කරන ආනාපාන හිත යොදවන. ඉන්දීම හැකීමට හිත යොදවන. විචාරයෙන් කරන්නේ ඒ යොදවපු හිත දැන් තියෙන්නේ පින්දීමේද දැන් තියෙන්නේ හැකිලීමේද එහෙම නැත්නම් දැන් තියෙන්නේ උදරයේද දැන් තියෙන්නේ ආනාපාන හුස්ම රැල්ලේද හැපෙන තැනද ඇති වෙන නිසා ඇති වෙන කුළුසුල් තන්ත්‍ර කම්පන ගතිවලද උණුසුමක්ද ඒක සිතල සද්ද කියලා අනිකුත් ධර්ම වලින් වෙන්කොට හඳුනා ගැනීම විචාරයෙන් කෙරේ. මෙන්න මේ විචාරයට තන දෙන්න. මේ විචාරයට අනුග්‍රහ කරන්නේ නැත්නම් යانے යانے හිත හොඳයි. දැන් මගේ හිත අරමුණට ගියා කියලා ආපහු එනවා. නමුත් ගිහලා රස බලලා නෙවෙයි එන්නේ. අත ගාලා නෙවෙයි එන්නේ. එහෙම එන්න පටන් අරගත්තොත් ටික වේලාවකින් හිත අරමුණට යන එකත් නතර කරනවා. ඒක නිසා ගියොත් අත ගන්න ඕනේ. අත බැලුවත් ගෑවොත් අත බලන්න ඕන රස බැලුවොත් කියන්නේ. තමයි අනුසුත් කරලා කියන්නේ. මම අරමුණ හිතේ අරමුණ වශයෙන් පින්දීමකින් මම හිත යෙදුවා පින්දීමක් වතුණා. මම පින්දීමට විතක් ඒක කොහොමද පින්දෙනවා කියලා මෙන්න ඒක. ඒකට විචාරය මොකක්ද? මට පින්දීම දිග ඇරීමක් කියලා. ආනේ අරමුණ විස්තර කරන ගතිය තමයි විමසුම් නුවණ කියලා කියන්නේ විචාර ශක්තිය කියලා කියන්නේ මෙන්න මේ විචාර ශක්තියට යෝගාවචරයා ගොළුනම් අන්දනම් බීරිනම් කවදාකවත් විතක් ඒක ධෛර්යයක් ලැබෙන්නේ. ඒක නිසා විචාරයට පෝෂණයක් දීම. ඒ විමසුම් නුවණ නැවත නැවතත් ශක්තිය ක්‍රියාත්මක කිරීම යෝගාවචරයක වගකීමක්. අන්‍ය විදිහට විතක්ක විචාර දෙක ක්‍රියාත්මක කරනකොට කරනකොට යෝගාවචරයට භාවනාවෙන් ලැබෙන විශාල ආනිසංස දෙක තුනක් ලැබෙනවා. එකක් තමයි හැම විතක්යක් පාසාම නැත්නම් හැම අරමුණක් හිත නැංවීමක් පාසාම අලුත් තොරතුරක් ලැබෙනවා. මේ තොරතුරු ලැබීම නිසා තොරතුරු ඇතුළට ගැලීම නැත්නම් ਵਿਚාරය ඒකාකාර වෙනකොට හිතවිලියෙන්ට ඉඩක් නැතුව. ශබ්ද ආවට ඒ වගේ අර්ථ බල බල ඉන්න වෙලාවක් නැතුව. වේදනා ආවට ඒවට පිළියම් කරකට ඉන්න වෙලාවක් නැති වෙනවා. අර විචාර ශක්තිය, විචාර බුද්ධියෙන් ලැබෙන ධර්ම ඕජාව එින්ට එින්ට එින්ට එින්ට වැඩි වෙනකොට මේ විදිහට නීවරණයන්ගේ කපා දැමීම සිදු වෙනවට අමතරව අර මුණක් හිතත් අතර ඉද අඩු. අර මුණට හිත සම්පූර්ණ වෙනවා. අර මුණට හිත උත්සන්න වෙනවා. අර මුණට හිත ආසන්න. මෙන්න මේ විදිහට මේ විතක්ක ਵਿਚාර දෙක හැල්මේ වැඩ කරගෙන යනවා. චිත්තක්ෂණයක් නැහැ හිත අරමුණට නංවනවා මෙනෙහි කරනවා අපි හිතක් කියන එක සුළු වචනයෙන් කියනවා මෙනෙහි කරනවා විචාරයේදී මෙනෙහි කරන අරමුණ මෙහෙමයි කියන වැටුණු ආකාරයේ හිතට ගන්න මේ දෙක සිද්ධ වෙලා යනවා නම් යම් වෙලාවක යෝගාවචර ආනන්දන් ශක්තියක් ඇති කරනවා අරමුණට ආනන්දන් බලයක් ඇති කරනවා එතකොට ඉදීම වගේ විතක්ක විචාර සිදු වෙනකොට ඔන්න යෝගාවචරයේ නිහිතක් පහළ වෙනවා ඉතනම මට මේ වෙලාවේ නිදි ගියා ඉතන මට මේ අරමුණු දෙක අතර විශාල පරතරයක් දැක්කා. දැන් පරතර දකින්න තියා අරමුණු බලලවා කියලා. බලන බලන වාරි අලුත් අලුත් හටහන. අලුත් අලුත් ආකාර, අලුත් අලුත් ස්වභාවික ලක්ෂණ පේනවා. මෙන්න මේ ඇබ්බැහියට මේ නිමග්න වීමට මේ දැස ගැනීමට හිත දැක්කොත් අන්න කියදී ඒ පරියන්ක සාර්ථකයි කියලා. එහෙම සාර්ථක නම් මේ සාර්ථක බව නිසාම යෝගාවචරයට ප්‍රීතියක් පාල වෙනවා මෙතෙක්කල් නන්නත්තාරයි මෙතෙක්කල් නානා අරමුණු දිගේ කාමච්ඡන්දේ විසිරිච්ච හිත දැන් එකම අරමුණේ වැටිලා මේ අරමුණේ හැම පැත්තකම දැකගත යුතුයි හැම ආකාරයෙන් මේක රතබැලිය යුතුයි හපන්න ඕනේ කුඩු කරන්න ඕනේ ගිලින්න ඕනේ කියන වගේ අරමුණ විනිවිදින නිසා වැඩි වැඩියෙන් සතහන් වැඩි වැඩියෙන් ආකාර පේන්න පටන් ගන්නකොට ඒකෙම ප්‍රීතියක් පහළ මේ ප්‍රීතිය මොරන්ට හැම පරියන්කේදී මේක ආ එන්න පටන් ගන්නතර පස්සේ ඒ කටයුතු විතක්ක ਵਿਚාර පුරුද්දෙන් සිද්ධ වෙනවා ප්‍රීතිය පහළ වෙනවා එතකොට අරමුණ සුඛය අරමුණේ සුඛය යෝගාවචර වැඩෙන්න පටන් ගන්නවා පරම් පරියංගකට යන්නේක සැප යන්න ඕනේ මම වෙනකට වඩා කිමි දෙන්න ඕනේ කිමිදලා තව ඇතුලේ විස්තර බලන්න ඕනේ මේක කෙලවරක් කරන්න බැලි විස්තරයක් තියෙනවා කිය බුදුම අභියෝගශීලී ප්‍රගතිශීලී ඉදිරියේ බලන හිතක් ඇති වෙනවා ආන කරුණු හතර එකතු වුණා නම් අපි කියනවා හිතට ඒකාග්‍ර හිත කියලා. ඒක නිසා මෙන්න මෙතෙන්ද ගියා නම් අපි කලින් සඳහන් කරගත්තා මෙතෙන්ද ගියා නම් හිතවිලි ඇවිල්ලා හින්ගන්න ඉඩක් නැත. වේදනාව ආවට ඔය බල බල ඉන්න වෙලාවක් නැත. සද්ද ආවට ඒකේ අර්ථ ගන්න වෙලාවක් නැත. සද්දයක් බව දන්න. වේදනාවක් බව දන්න. හිතවිල්ලක් බව දන්න. නමුත් ඉන් එහාට බලන්න වෙලාවක් නැහැ. මොකද බර වැඩක. මේ මේ විදිහට බලනවා නම් මූල කර්මස්ථානයේම ප්‍රධාන වෙනසක් තිබෙනවා. ඒ මොකද මූල කර්මස්ථානියේම යෝගාවචරයට පේන්න පටන් ගන්නවා මෙන්න මේ කොටස් පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප කොටස් වලට වැටෙනවා. ඒක තමයි අපි මේ ප්‍රකට වශයෙන් යථාපාකටම් විපස්සනා විනෝයසෝ කියෝ වගේ වායෝ කොටබ ධාතුවෙන් ඇතුල් වෙන්නේ මේකට. අපි දැනගන්නේ කම්පන චංචල වලින්. නමුත් ඒක දිගේ බලනකොට මේක තද ගතිත් තියෙනවා. මේක වැగిරෙන ගතිත් තියෙනවා. උණුසුම් විදිහට ගතිත් තියෙනවා. මේ ටික දිහා බලාගෙන ඉන්නකොට මේ උණුසුම් ගතියට කැමැත්තක් පහළ වෙනවනම් ඕන සීතල එනකොට අකමැත්තක් පහළ වෙනවා. තද ගතියට අකමැත්තක් පහළ වෙනවා. ඕන මෙලෙක් ගතිය පහළ වෙනකොට කැමැත්තක් පහළ වෙනවා. හැල්ලු ගතියට කැමැත්තක් කරන ඕන බර ගතියනකොට අකමැත්තක් පහළ වෙනවා. මේන මේ විදිහට මේ සෑම රූප නාම ධර්මයක්ම අවවම කවදාකවත් ඒකට පච්ච කොටන්න නැතුව නංවනම් කරන්න නැතුව ඒක තෝර බේර ගන්න නැතුව හිත නිකන් ඉන්නේම නැහැ. හිත අනිවාර්යයෙන් අර දකින්න රූපවලට ඒ රූපේ තියෙන පළු දෙකක්. තේජෝ දහදක උණුසුම සිසිල දෙක. එකට කැමති එකට අද. ආපෝ ධාතුවේ තියෙන වැදින ගතිය සාපේක්ෂ කරන ගතිය ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් තියෙනවා. මේ එකට කැමති එකට අද. වායෝ ධාතුවේ තියෙන ධර්ම ගතිය සහ කම්පන ගතිය. එකට කැමති එකට අද. මේ දැන් කැමති වෙච්ච එක තාට කියන අකමැති. ඊගාට කැමති වෙච්ච එක ඊගාට අකමැති. මේ විදිහට හිත කිසිම වගකීමකින් තොර චපල. හැබැයි කිසිම වෙලාවක වෙනසක් දක්වන්නේ නැති. හොඳ තරුණ, හොඳ පුංචි ළමා ගතිය හිතේ නාම ධර්ම වශයෙන් පැලෙන්න පටන් ගන්නවා. ඒකෝට යෝගාවචරයේ අර කියාපතාට අරමුණට සමීප නැව. රූප වේදනා ආදී බාහිර දේවල් වලට දුවන්නේ නැතුව අරමුණේම නිමග්න වෙනවනම් චිත්තක විචාර දිගට වැඩන මේන්න මේ විදිහට ආගමුණ කියලා කියන්නේ ඒක රාශියක එකතුවක්. ඒ එකතුවක ප්‍රධාන වශයෙන් කොටස් දෙක කරගන්න පුළුවන්. මේ වෙනස් වෙන කම්පන චංචල වෙන්න ආව අනිත්‍ය වාදනය වෙන්න ආව රූපණ ගතියක් ආව රූපය. මේවා එක එකක් වෙන් කර හඳුනා ගන්නවා නාම. මේන්න විදිහට ආගමුණ නාම රූප වශයෙන් දැක ගන්න තරමට හිර කරගත්ත වෙලාව. තද කරගත්ත වෙලාවට විපස්සනා වේදි කියන ප්‍රථම ධ්‍යානය. සෝලසාකාර ඥානයේදී දක්වනවා මේකට නාම රූප පරිච්ඡේද ඥානය මේ නාම රූප පරිච්ඡේද ඥානය කියනකම් දිග්ගටම විතක්ක විචාර වැඩ දැකපේකම නැවත නැවත දකින්න දැකපේකම නැවත නැවත දකින්න එතකොට මේ දකින්න වස්තුවේ තියෙන පුළුවන් හටා ගෝලාකාරයි මේ පතුරක් වාගේ ලෑල්ලක් වාගේ ද්‍රවයක් වාගේ ධනියක් වාගේ වාතයක් වාගේ නූලක් වාගේ ආදි වශයෙන් හටා තේරෙතම සාධකයි මම දැක්ක දැන් ඉවරයි උත්තරයි කියන එක කවදාකවත් පසුබාහ. ඒ වගේම තමයි මේ රූපයක් සතහනක් මේ අවාතේ පැමිණිච්ච දේ චිත්තක්ෂණ දෙකක් තුළ එකට හිටින්නේ. ලෑල්ලක් වගේ තිබුණේ කොන ඝණයක් වගේ තියෙනවා. බෝලයක් වගේ තියෙනවා. පෙරලෙනවා අපේ. නූලක් වගේ තිබුණේක නෝල් බෝලයක් වගේ තියෙනවා. මේ ද්‍රවයක් වගේ තිබුණේක මේ කැටි ගෑනවා. ආදි වශයෙන් ලෝකෙ එක එක ආකාර තියෙනවා. එකම ආකාරයක්ව කලින් කියන්න බැරි තරම්. ආන්නේ විදිහට මේ සෑම සඳහනක්ම චිත්තක්ෂණ දෙකක් තුන තුනක් තුන හතරක් තුන බලන්න හිටියොත් ඒක හැසිරීම ලක්ෂණ වෙනවා. ඉරියව් මාරු කරනවා. ආකාර වෙනවා. මේ ආකාර සටහන් ටික හොඳට දැක්කම බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඒකේ ප්‍රීතියක් යෝගාවචරයට පහළ වෙනවා. නමුත් යම් වෙලාවක අරමුණෙන් හිත පිට ගියා නම් විතක්කය නොලැබී ගියා නම් ආයෙත් නිවර්ණ වලට පැහැරෙනවා. කිසිම වගකීමක් නෑ ඉස්සලා චිත්තක්ෂණේ විතක් විචාරදක හොඳට පහ වෙලා ධ්‍යාන ගෙහිච්චා වගේ හොඳට රාම රූප පේනවා. හරි නේද කියලා හිතුවොත් එතනම වැරදි. ඒකවල විතක්ේ නෑ ආයතනක යෝගාසන නීවර. නමුත් ප්‍රශ්නයක් නෑ. අර වැටි වැටි ඉගෙන නැගිටින්න ඉගෙන ගන්න පොඩි දරුවෙක්ගේ වැඩි තිරණම් කරන්නේ ආය නැගිටිනවා. නැගිටලා ආයෙ මෙනේ කරන බලනකොට අර අරමුණේ ආයෙ පිට හිටිනවා. මේ අතන හිතුවිලක් ඇවිල්ලා ගියේ නම් ප්‍රශ්නයක් නෑ. වේදනාවක් ඇවිල්ලා ගියේ ප්‍රශ්නයක්. සත්‍යයක් ඇවිල්ලා කියලා ප්‍රශ්නයක්. ආයෙත් බලනවා ආයෙත් එන මෙන්න මේ විදිහට යම් වෙලාවක යෝගාවචන මේ තකහන් ආකාර දෙක හොඳට සූණු කරගත්තා. මේකමයි මගේ ප්‍රධාන කටයුත්ත. ඔව් ඉනේ එකේ සතහන් ආකාර බලන්න. බලමින් බලමින් යනවන යෝගාවචරට පේනවා ඉස්සරලා ඉස්සලා මේව සතහන් කියන්න පුළුවන් වුණාට සමීපව බලනකොට ඇත්තට කියාගන්න බැරි තරම් වේගයකින් සතහන් ආකාර වෙනස් වෙනවා. අන්නේ එදාට විතරක් මිනිහා කවුද කියලා බලන්න පුළුවන්. ඒ අරමුණ වෙනස් වෙන තරම් වේගයෙන්ම හිත වෙනස් කරමින් බැලුවොත් ඇත්තටම අපි මෙතෙක් හිතාගත්ත සටහන් ටිකක් තමයි දීලා තියෙන්නේ. හිතාගත්ත ආකාශයක් ටිකක් තමයි දීලා තියෙන්නේ. හොඳටම සමීප වෙලා බලනකොට ඒකේ සටහනක් හා ආකාරය නැති තරම්. අපි දැන් ඈතින් බලනකොට වලාකුලක් පේනවා. අට්ටි වලාකුල හාවෙක් වාගේ නැත්නම් ඔය පරාක්‍රම රජුගේ රූපේ වාගේ මොකක් හරි රූප රටනක් පේනවා. අභියෝග බලාපොරොත්තු ඒ වෙලාවෙම යන්න පුළුවන් යානයක් මාර්ගෙන් ඇතුළට ගියොත් ළඟට යනකොට යනකොට යනකොට අර අපි ඈතින් දැක්ක හාවගේ සතරන හෝ මොනක් අතිතුයි. ඒ වගේ මේ බලාකුළු අපිට පේනවා මේ ඉදිරිය දකුණට යමින් පවතිනවා කියලා. නමුත් බලාකොට එමීට එමීට එමීට කියලා බලාකොට ඇතුළට ගියොත් මොනක්වත් ඒක දක් ගන්න බෑ හැමතැනම නීදුණ්ඩාව රිපෙනේ. ආසෙන්තරා කන මේ මේ කතා කිව්වේ වලාකුලක් අතුලේ යනකොට ස්වාමීන් වහන්සේ කිරි බෝතලයක් අතේ ඉන්නවා. අපි මේ ඉන්නේ ඇමරිකාට උඩින්ද, රුසිය ආට උඩින්ද වමට දයන්නේ දකුණ මොනක්වත් නැහැ. ඔය දෙමළ බැලලා ඉන්නකොට නම් ඈතට වෙලා බලනකොට නම් වලාකුලේ ලස්සන ලස්සන සටහන් ආකාර චිත්‍රපේ. ඒකට කිත් වෙලා බැලුවොත් යම් වෙලාවක යම් ආකාරයක වලාකුළු දැස්සනම් සටහන් ආකාර නැතිවීමත් වලාකුළුට ඇතුල් වීමත් දෙකම එකයි. ඒ වගේ තමයි අරමුණට යම් වෙලාවක අපි පිටක්ක විචාර සම්පූර්ණ වැඩ කළා. අරමුණට ඇතුල් ගියා නම් ඒක කොයි කොනෙන් ගියත් එකමයි. නමුත් මේ කියෙද්දිත් අපි සමත සමාධියකට වගේ විපස්සනා සමාධියකට කොච්චර සලකනවද කියනවනම් අනිවාර්යයෙන්ම විපස්සනා කර්මස්ථාන භාවනාදී එකම අරමුණකින් මේ සමාධිය ගැනීම අනිවාර්යයි. මෙන්න මේ පටලවා ගත්තොත් කෙනෙක් කියන්න පුළුවන් ඕනේ තරම්කින් කියොත් ඒක රස නම් ඇයි ඒකෙන් උදරේම හිත තියන්නේ? ඇයි ආනාපානෙම තියන්නේ? ඇයි ඉඳගෙනම භාවනා කරන්නේ? ඇයි පැවිදි වෙන්නේ? ඇයි කැලේට යන්නේ? ඇයි බැරි සතුන් මරමින් ඕක කරන්න කියලා අන්න සීමාවෙත් මොකද? අනවශ්‍ය ප්‍රශ්න අහන අභ්‍යාගත ප්‍රශ්න අහන. ඒ නිසා සමාධිය අත්‍යවශ්‍යයි. නමුත් මේ සමාධිය සුද්ධ සමතේම ගිය යුතු නෑ. නමුත් සමාධිය නැතුව නම් අන්න මුත්ත කිව්වත් යන්නත් බෑ. ඒ නිසා මේ සමාධියේ ගන්න අරමුණ සමත අරමුණක්ද විපස්සනා අරමුණක්ද කියන එක යෝගාවචරය දන්නවනම් ලේසි. දැන් නැත්නම් අදුවානේ ගුරුවරයා දරනවා. සමත අරමුණක් වේවා විපස්සනා අරමුණක් වේවා අරමුණට දැසගත්තට පස්සේ ඒ අරමුණේ ස්වභාවය වෙනස් වෙයි. විපස්සනාවේදී අනිත්‍ය දුක්ඛ අනාත්මය වටහා ගැනීමට ඥානයේ පාලවීමට ඉඩක් තියෙනවා. සමත සමාධියේදී ඉඩ මාක. සමත සමාධියේ තියෙන්නේ හිත නිමග්න වීම. විපස්සනා සමාධියේ තියෙන්නේ ඒ අරමුණේ තියෙන ඒ අනිත්‍ය භාව, දුක්ඛ භාව, අනාත්ම භාව වටහා ගන්න ඥානීය පහළ වෙන්නත්, විචක්ෂණ බුද්ධිය වැඩෙන්නත් පූර්ණ ඉඩක් තියෙනවා. මේ නිසා සමත සමාධියට සුද්ධ සමාධිය කියනවා. විපස්සනා සමාධියට චිත්ත ඒකාග්‍රතා සමාධි නැත්නම් ඛනික සමාධිය කියනවා. ඒ ක්ෂණික සමාධිය තුළ විචිත්‍ර භාවය කියනවා. ඕනතරම් ඥානෙ පහල කරන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ නාමය දකින්න පුළුවන්. ඒ නිසා ඒක ඇතුළත විච්ඡ ධම්ම දුක විහරණයක් නැහැ. මේ ජීවිතේම ලබන්න පුළුවන් සැප වින්දනයක් නැහැ. ඒ මොකද වින්දොත් විතක්කේ නැති වෙනවා, එතන නිවර්ණ වෙනවා භාවනාවක් ඇති. අනිවාර්යයෙන්ම විතක්ක විචාර වැඩ කරනවා. විතක්ක විචාර වැඩ කරනවා නම් අරමුණේ සමාය සමීප වෙන්න වෙන්න වෙන්න ඒකේ අර සතන් ආකාර දකිමින් යන්න යන්න යන්න යන්න ඒක වේගෙන් වෙනස් වෙන ස්වරූපෙට කිට්ටු කරනවා. ඒ නිසා ප්‍රථම ධානයේදී සමත විපස්සනා ගමත ධානයේ වගේ විපස්සනා ප්‍රථම ධානයේදී ඒ කියන්නේ තාම විපස්සනාවට බහින්න කලින් ඇතිවෙනා වූ නාම රූප පරිච්ඡේද ඥාන ඊගාවට අරමුණ අර විදියට බොහෝ වෙනකගේ වෙනස් වීමෙන් පවතින සිද්ධි රාශියක් මේක තියෙනවා මේ රූප කොටස් තියෙනවා මේක නාම කොටස් තියෙනවා ආදි වශයෙන් යෝගාවදයට යම් ආකාරයකට නාම වශයෙන් රූප වශයෙන් බෙදා ගන්න තරම් හෝ ඉස්පාසුවක් වෙන විදිහට කියනවනම් තමාගේ බොහෝ වේලාවක් අරමුණේ බොහෝ වේලාවක් හිත පවත්වන්න පුළුවන් නම් ආන්නේ ස්පාසෝ තුල ඉස්සරලාම හරියට මහා කළු ගලකට ගහලා ගහලා ගහලා ගහලා ගහලා හරියට ගල යන්තම් කලිරක් කියාවා. ගල දැන් දෙකට වුණා. අරමුණේ දැන් පළු දෙකක් පේනවා. මෙන්න නාම කොටස මෙන්න රූප කොටස. එනිසා යෝගාවචරය ඇස් දෙක අරලා සක්මන් කරනකොට උනත් ඔසවන්න හිතෙනවා ඔසවන්න. යවන්න හිතෙනවා යවන්න. තබන්න හිතනවා තබන. වම කියනකොට මෙනෙහි කරනවා වම තබන. දකුණු කියලා මෙනෙහි කරනවා දකුණු තබන. ආදි වශයෙන් මේ සෑම කටයුත්තකදීම ගාහයි පොත්තයි උරුවයි කොල්ලාවයි වාගේ අගමුණේ පවතින ආව මේ දෙකට දෙතෑවර ස්වරූපේ ඉස්සරහ තිබුණේ හරියට අල්ලලා තියෙන එකක් වගේ. එකම ප්‍රවාහයක්, එකම ඒකකයක්, එකම ගුලියක්, gediyak වගේ. නමුත් මේ භාවනාදී මේ කඩාගත්ත කැඩිල්ල නිසා ඒක කොච්චර ප්‍රත්‍යක්ෂද කියනවා නම් සක්මනේදී පවා තමයි දැක ගන්න පුළුවන් වෙන මේකේ දෙකේ එකට හොඳට පිළිද්දලා තිබුණා මට කළු දෙකක්. කාම කොටසක් තියෙනවා රූප කොටසක් තියෙනවා. ඒ වගේම තමයි යනකොට එනකොට කනකොට බොනකොට උනත් ඉතාමත් රසමසවුළු බොදුනක් පළඳනකොට උනත් ඒ බොදුනේම හිත යොදාගෙන අර කියාපු කාලක කාරක අප්‍රමාදේ පිහිටපු ගමන තමයි තේරෙන පටන් ගන්නවා දැන් ලොල් වතයෙන් මේ අරමුණක් මේ කෑමක් රස විඳින වෙලාව. ආ ඒ තුන උනත් තනන්න වෙන්න පුළුවන් මේ රස විඳීමට හිත ගියා නම් සතිය නෑ භාවනාවක් නෑ නමුත් රස විඳින බව දැන ගැනීම කරන්න තරම් ඉතිස්පාසුවක් නම් තියෙනවා ඒක නැති කරන්න බෑ ආහාරය ආන්න ඒක දැනගත්ත ගමන් හිතනවා අපි හරියට මේ පැණියට වැටිච්ච ඇඹලේ වාගේ මේ රස විඳින රස ගේදී මේ හිතියේ දැන් වෙනස් දැන් රස ගේදී හිත බව දාන්න ඒත් රස විඳිනවා ඒත් අර විදිහටම භෝජනේ විඳිනවා නමුත් දැන් දා ආන් ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා රසමස උලක් වනදුවත් වෙන කටක භෝජයක් වනදුවත් ඒකෙත් නාම රූප කතන්දර කියනවා. උත්සන්න ආවේග ජනක තැන් වල ගන්න බැරිකම යෝගාවචරයේ තියෙන දුකෝණකම මිසක් නැත්තම් සෑම තැනම නාම රූප දෙකක් තියෙන බව දැනගත්තොත් ඒක යෝගාවචරයට හරියට මේ ප්‍රේලිකා විසඳලා ප්‍රේලිකාවක් හරි ගියා ගණන් හදලා එක ගණනක් හරි ගියා වගේ ලොකු ශක්තියක් ලොකු ධෛර්යයක් වෙනවා ඉදිරියට යන්න. මෙන්න මෙතන ගියාට පස්සේ ඒ යෝගාවචරය නාම කොටසක් රූප කොටස් වලට වැඩිය ගොරෝසු නිසා හෝ වෙන් කළ බැලුවොත් ඒ නාම ඒ රූප කොටස උනත් තමන්ගේ දයෝපගතව මේ සිද්ධියට ආවේනිකව සාන්තුෂ්ඨිකව යම් හේතු වර්ගයක් නිසායි පහළ වෙන්නේ කියන එක නැත්නම් මේ රූප කොටස පිටිපස්ස වේදිකාව පිටිපස්ස විශාල ජවනිකාවක් කියන බව නැත්නම් මේ රූපේ නටන්නේ උඩින් දඟලන නූලයක් අනුව බව හේතුව දක්වනවා. ඒ වුණා තාමත් ඒ යෝගාවචරයට විතක්කේ අවශ්‍යයි විකාරය අවශ්‍යයි ප්‍රීති දුක ඒකාග්‍රත අවශ්‍යයි. මේ අවශ්‍යතාව තුළදී අර නාම රූප වශයෙන් කඩාගත් එක කොටසක් යන තව කඩනකොට ඒ නාම වේවා රූප වේවා ඒක පිහිටලා තියෙන්නේ ඉච්ඡිතිය ධම්මත්‍ථිතිය හේතුව පේන්න පටන් ගන්නවා. හොඳට පහන දිහා බලන ඉන්නකොට පේනවා පහන පිහිටලා තියෙන්නේ හේවණල්ලක් උඩ. ඒකම හේවණල්ල යට කරගෙන ආලෝකය උඩින් කියන. අපිට පේන්නේ ආලෝකය විතරයි. ඉතින් අපි පහනට කැමැතියි. නමුත් පහන ඉන්නේ අඳුරු කුලියක. ඉටිපන්දම පත්තු කරලා බලනකොට ඉටිපන්දම වටේට හේවණල්ලක් ඇති කර ගනිමිනව ඉටිපන්දම දැයි. ඉතල අපි දැක්කේ එළිය විතරයි. මුදුරට බලනකොට පේනවා හැම එළියක්ම තමාව අන්ධ කරගෙනයි පහළ වෙන්නේ. ඒ වගේ තමයි හැම සිද්ධියක්ම හේතුවක් ඇතුලේ පහළ. නාම රූප කියලා කැඩුවානේ ඊට පස්සේ නාම කොටසක තියෙන ඕන හේතුඵල පිළිබඳ. ඕන රූප කොටසක හේතුඵල පේනවා. ඊට පස්සේ දිගට දිගට දැන් අර දෙකට කඩාගත්ත එක තව තව දෙකට කඩාගත්තා වගේ දැන් කුළු පාර ගන්න අර කලිනකට දැකපුවාම ආචාර්යයා පස්සපැත්ත උඩ තමදම තල්මයි කියලා කතාවක් තියෙනවා. ඒ වගේ යෝග ආචරණයට එනවා තල්ලුවක් දැන්. අර මොන නාම රූප වශයෙන් කඩාගත්තා නාම රූප හේතුඵල වශයෙන් කඩාගත්තා දකින්න දකින්න දෙයි. මේ විදිහට ගියාම යෝග ආචරණයට අවශ්‍ය නැහැ. පින්බීම හැකලින් බලන කාලේ මොන සද්දයක් ඇහැ. දාන්න හොඳට ඕ දැන් පින්බීම හැකල ආරමුණයි සද්දේ එක එක හා හා සමෝ යනවනේ අන්න සාධ්‍යයක් හේතුවක් ඇතුවයි පහළ වෙන්නේ සාධ්‍ය නිසා ඇති වෙන හිතක් ඒවා. ආයනාගත මූල කර්මත්තන්ට ගියත් එහෙම. මොන වේදනාවක් පහළ වෙනවා. වේදනාවට හේතුඵල ධර්ම වැටෙනවා. ඒ කියන්නේ වේදනාව අරමුණක් මිස නොදකින් නොකතන් කියලා පැත්තකට දාන දෙයක් නෙවෙයි. මොන හිතවිල්ලක් පහළ වෙනවා. හිතවිල්ලකට කියනවා ජාතකය. ආන්නේ විදිහට යෝගාවචරය එක නැත්නම් කායන පස්සනාවේ වායු කොටස ධාතුවේ පටන් ගන්නකොට යථාභාගතම් විපස්සනා විනවේසෝ කියලා අරුණ අනුව ඉස්සරහට යනකොට ඉතුරු නොදක්ක කොටස අර දැකගත්තා වූ ප්‍රත්‍යක්ෂ ඥානීය ආනුභාවේ අනුමාන වශයෙන් දිගින් දිගට දිගින් දිගට යනකොට ඒ පුද්ගලයාට සාක්මනේදී දෙදිනදා වැඩ උනත් දකින් දකින් ඕන දෙයක ඒ පුද්ගල විශේෂයි ගේ දේ රසය නෙවෙයි ඇති වෙන්නේ ඒක විනිවිද දැක්මේ අන්න විපස්සනා ඥාන පාදක මේ වෙනකොට සම්මතන ඥාන දක්වාම යනකම් හරියට විපස්සනා චිත්ත වීදි හමාර කරන්න ඉස්සෙල්ලා ඒක පිළිබඳව අර චිත්තපටියක් එන්නේ ඉතලා කෑලි පෙන්වන්නේ. හොඳ හොඳ කෑලි ටිකක් එකතු කරලා ඒ නම දාලා පෙන්වනවා වගේ සම්මසන ඥානයනොත් විපස්සනා වීදිය ගියා වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව පේන්න පටන් ගන්නවා. ඒක කියන්නේ සමහර විට නේතකොට රහත් උනායි කියලත් නමුත් තාම විපස්සනා වල බැහැගෙන නැහැ. මේ තාම පෙරහැර යන්න ඉස්සලා වෙදිපත්තු කරනවා විතරයි. ආන ඉතින් කියාත් පස්සේ සම්මතන ඥාන දක්වම යනකොට විපස්සනා යෝගාවචරය අර සකහන් ආකාර අතහැරලා එහි යත්තා වූ ස්වභාවික ලක්ෂණ සීක්‍රෙන් වෙනස් වෙන සුළු ගතිය පමණක් දකිනකොට ඉස්ති භාව පුරුෂ භාව ලාංඝ දුර වම දක්න නැති වෙලා ඒක ස්වභාව ලක්ෂණ නැත්නම් පච්චක්ක ලක්ෂණ පුද්ගලික ලක්ෂණ දකින්නට දකින්නට ඒකේ අනිත්‍ය භාව දුක්ඛ භාව අනාත්ම භාව හේව නැල්ල පේනවා එතකොට ඔන්න අරුමයක් සිද්ධ වෙනවා මොකද අරමුණ මෙනෙහි කරගන්න බැරි. අරමුණේ රතහං සා ආකාර නැති වෙච්ච නිසා ඉස්සලා වගේ වුණ පිම්බීමෙන් ඇලිම වෙන් වෙලා පේනවා. හැබැයි පිම්බීම ඇතිවීමෙත් තමයි. ආනාපානියකට ආනාපානෙ පේන්නේ නැහැ. හැබැයි සතියේ සමාධියේ තියෙන. කොන්න තමන්ගේ අත් එක අරලා බලන නැත්නම් කය තියෙනවද කියලා පේන්නේ නැහැ. විනාඩි කීයක් භාවනා කරාද කියලා දන්නේ නැහැ. ඕන ඔය විදිහට යෝගාවචනික අන්දමන්ද භාවයකටපත් වෙනවා. ඒ මොකද අරමුණේ සටහන් සහ ආකාරයෙන් ප්‍රඥප්තිය හැලීගෙන යන්න පටන් ගන්නවා. මේකෙදි කරු ගුරුවරය ළඟ ඉඳගෙන හොඳට කාරණාව කියලා දෙන්න ඕනේ. කෝච්චිය රේල්ලෙන් පැන. ආයෙ රේල්ලේ උඩට අරන් තියන්න. අරන් තිබ්බට පස්සේ ආයෙත් යන්න. ආන්නේ විදිහට ඒ සම්මතන අවස්ථාවේදී යෝගාවචරයට පිටපොට බහින්ද දෙන්නේ නැතුව නැවතත් අරමුණට ගත්තොත් ඊ ගාවට යෝගාවචක තේනවා මෙන්න මේ தත්ත්වයටදී ආයතින්දීම හැදලීම මත කරගෙන බින්දීම හැදලීම බින්දීම හැදලීම නේද කිව්වොත් සමාධියයි. ආනාපානෙ නැහැ කියලා නයිවාගේ බිමින්න පටන් අරගත්තොත් ආය සමාධිය කරනවා. වම දකුණ කියනකොට උනත් ඒ නොපේන ගතිය තියේදී යෑම දන්නේ නැතුව ආය ඔඩු ඔළුව අතපය උස්ස උස්ස කරන්න ගත්තොත් ඉතින් රූපක දර්ශන තමයි. ඒ නිසා අන්න එතෙන්දී යෝගාවචරය මේ විතක්ක ਵਿਚාර දෙක අහලන්න වෙනවා. මේ විතක්ක ਵਿਚාර දෙක ඇහුවේ නැත්නම් අර තියෙන මේ සති සමාධි දෙකේ අඛණ්ඩ වර්ධනයක් වෙන්නේ නැහැ ප්‍රීතිය බාර ගන්න. ඒක නිසා යම් අවස්ථාවක අරමුණ දිගේ බලහිනකොට සමීප වීම නිසා අරමුණේ සතහන් ආකාර නොපෙනී යාම නිසා සති සමාධි පවතිනවන්න ලෝකාවචරය <clears throat> එතකොට ඒ අරමුණ මෙනෙහි කරන ක්‍රම වෙනස් කිරීමෙන් හෝ වෙච්ච සංගතිය මේකයි කියලා දැනගැනීමෙන් විපස්සනා දෙවෙනි ධ්‍යානෙට ලෑස්ති වෙනවා. දෙවෙනි ධ්‍යානෙ කියලා කියන්නේ දැන් පිම්බීම හැකිලිම පේන්නේ නැහැ. දැන් පේන්නේ නිකන් වතුරකට වහින්නා වාගේ. එහෙම නැත්නම් දුමක් වාගේ අලු ගොඩකට ගලක් ඇහුවා වාගේ බලාකුලක් අතට ගියා වාගේ පේනවා. හොඳට ගතියක් තියෙනවා. ඉන්න පුළුවන් ගතිය තියෙනවා. නමුත් මතු කරන්න බෑ. ආන්නේ වෙලාවේදී ඉන්දීම ඇකිලිම අතහැරලා ඥානයට මිද කියලා දැනීම වශයෙන් මෙනෙහි කරනවා. අන්නේ තෙන් දුවන විපස්සනා ප්‍රථම ධානයේ හැලෙනවා. ප්‍රථම ධානයේ හැලෙනවා කියන අදහස් කරන්නේ විතක්ක ਵਿਚාර දෙක හැලෙනවා. නමුත් හුඟව දෙන්නේ. මෙන්න මේ කතාව මේ වෙන සිද්ධිය වෙන හැටියෙන් විස්තර කරගන්න බැරි නිසා එක්ක නැවතත් පිම්බීම හැකිලින් මතු කරන්න ආයෙ ආයතන. ආස්වාද ප්‍රසආද වෙනුවට කුම්බනවා හකුලනවා නැත්නම් පිඹිනවා. මෙන්න මේ වගේ දේවල් කරන්න ගත්තාම අර නිින්දේ ආගෙන දරුවෙකුට ඇල්ලතුර වැක්කිරුවා වාගේ සම්පූර්ණ අන්ධබන්ද වෙනවා. ඒ නිසා විපස්සනා දෙවෙනි ධ්‍යානෙ විතක්ක ਵਿਚාර දෙක හැලිලා අර අරමුණේ වඩා සියුම් කොටස් දිගේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත නැත්නම් මේ සතිපට්ඨානෙ කියන විදිහට විතක්ක ਵਿਚාරාන භූප සම අධ්‍යාත්මං සම්පදාදන් චේතස අවිතක්කං අවිචාරං විවේකජං පීති සුඛං විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙතිය ධ්‍යානයට වැටෙනවා. ඒ කියන්නේ සම්මත ඥාන ඉක්මවලා හිත දැන් උද්‍යප්පේ ඥාන පැත්තට වටනවා. එතකොට කියන්නේ ශීඝ්‍ර වශයෙන් ඇති වෙනව නැති වෙන එක පමණයි. හැබැයි මේ දක්ෂ වැඩියෙන් මේක පේන්නේ කෙරගෙන ආපු පාස්තරණ ආව මූල කර්මස්ථාන. ඉතින් ඉස්සල අවස්ථාවේ මූල කර්මස්ථානයත් එක්ක සමුදකමක් තිබුණා. ඒක පිට ඉඳලා මූල කර්මස්ථානේ බලන්නසේ. දැන් මූල කර්මස්ථානේ ඇතුළට ගිහිල්ලා පිට බලන්නසේ. මෙන්න මේ වෙනස දැනගන්න අපි කලබලයක් නිසා බයක් නිසා ගඟේ මේ පැත්තේ අනතුරුදායක නිසා අපි ගඟට පයින්ව මැරෙන්වා හෝ රකෙන්වා කියලා කියලා කපාගෙන අපි එහා පැත්තට යනවා කියලා හිතමු. යන්න මොහොතකට ඉස්සර තිබුණේ මෙහා කොනේ දැන් මැරෙයි. දැන් මාව රජ පිටුසන් ඉතින් අල්ලගන්නේ මරයි කියන බය. ඔය ගඟට පැනනට පස්සේ යම් විදියකට අපි හොඳ වාසනාවක් තිබුණා අපි ඒගොඩට යනවා. ඒගොඩට ගියාට පස්සේ අතුව කතාව විස්තර කරනවා මේ බුද්ධල මේගොඩදී ආයෙත් බලන අනේ මොහොතකට කලින් මං හිතියේ කොච්චර භයානක තැනකට. දැන් මං ඉන්නේ එහා යුරේ වෙන රාජ්‍යයක. ඒ නිසා මට දැන් මේ පැත්තේ හතුරුන්ගෙන් බය වෙන්න දෙයක් නැහැ කියලා හුස්මක් හෙලලා ආපහු Taman අර හිතපු යුර දිහා බලන්න වගේ දැන් ඉන්දිය නැතිව දිහා බැලුවොත් සම්පූර්ණ බයෙන් සැකෙන් තොර කොහොම විවේකීව බලන්න පුළුවන්. අන්න ඒ වගේ යෝග ආචරය බලන තත්ත්වෙට එන්න නම් ඉන්දිය නැතිීමේ සතහන ආකාර හැලෙන්න ඕන. ඉන්දිය නැතිීමේ පැවතිය යුතු ස්වභාවික ලක්ෂණ හිත හිතින් දෝන. එතකොට හිතයි අරමුණයි අතර ලොකු සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ සමීප සම්බන්ධතාවය තුළ ප්‍රීතිය ආදී විපස්සනා උපක්ලේශ බුද්ධ දාන පටන් ඒ ප්‍රීති ආදී දේවල් නිසා දැන් යෝගාවචරය බොහෝ විට අධ්‍යාත්මය ප්‍රකාශ කරනවා. ඒ වගේම තමගේ ගෙදරත් යන භාවනා භාවනා කරන්න කියන්නේ අනික් අතට උපදෙස් දෙන්න ඒ නැත්නම් නානා ප්‍රව්‍යාපාර පටන් ගන්නවා. මේ නිසා මේ ද්විතිය ධ්‍යාන මට්ටම සමත ද්විතිය ධ්‍යාන මට්ටම හෝ මේ විපස්සනාවට සංවාද පාදකව පෙන්වන මේ විපස්සනා ද්විතිය ධ්‍යාන මට්ටම බොහොමත්ම සංදි සංදිස්ථානයක් වැදගත් ස්ථානයක් ඒ නිසා මෙතනදී මේ විතක්ක ਵਿਚාර දෙක කැප කරලා ලබාගත් ආ වූ ප්‍රීතිය කැප කරන්න වීම අරුම සිද්ධියක් විපස්සනා මේ නිසා සර්වඥාන්සේ ක්‍රම හතරක් භාවනාවට පෙන්වනවා සමත පුබ්බංගම විපස්සනාව විපස්සනා පුබ්බංගම සමතේ යොගනත් භාවනාව සහ හතරවෙනි එක ධම්මුද්දච්ච පහාන කරනවා සම්මුද්දච්චය කියලා කියන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක දුරු කරලා රූප දතහන් ආකාර සම්නලා ඇති කරගත්තා වූ මේ සමීපස්ත විපස්සනාවම බොරුවක් වෙන්නේ. ඒකටම නම්බු කරලා ගත්තොත් ඒකම ලොකු දෙයක් කරන්න පටන් අරගත්තොත් ඒක උපක්ලේශයක් වෙන්න පටන් ගන්නවා. සම්මුද්දච්ච විග්‍රහිත මානසක් ඇති කරගන්නවා. මේ විපස්සනාවෙන් ඇති වෙච්ච ප්‍රීතියත් ඕනකට වැඩි කලබල වෙන්නේ. ඒකත් අර විතක්ක ਵਿਚාර වාගේ එකක් සෙල්ලක්කාරයි. එකක් කරදරකාරයි. ඒක නිසා ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. එතනදී ප්‍රවේශම් වෙලා ගුරු උපදේශ කලකලා ඒ ඕබාසාදී ධර්ම එන්නකොටම මෙනෙහි කරන. මෙතෙක් කන්නම් මෙනෙහි කරන්න තිබුණේ කරදරකම් කරච්චා. මොනවාද? හිතිවිලි, වේදනා, සද්ද. දැන් මේ විනෝඩ මෙනෙහි කරන්න වෙන්නේ ඒක නැතිකම නිසා ස්පාසයේ පහළ වෙන්නා වූ ඥාන පීති ඕභාග උපක් ආදී උපකේතය. එතනදී යෝගාවචරයා හරියට තමන්ම වවාගත්ත භෝගයක භෝජනය කරනවා. දැල වගාවක අනවශ්‍ය අතු අයින් කරලා. හොඳ සරු රාමුවක් ඇති කරලා අතු මල් පිපෙන ගෙඩිදරන අතු පමණක් ඉතු කරලා කප්පාදු කරන්න ඇති. තමන්ගේ මේ වවාගත්ත දේ වමාරන්න වෙනවා අයින් කරලා. ඒ නිසා මේ ධම්මුද්ද දච්ච විග්‍රහිත මානස කියන එක එක පැත්තකට කියන්න තියෙන අමානුෂිකයි කියන්නේ. මෙච්චර අමාරුවෙන් මේ කලාව එලි කරගෙන කත්කපල වේකන යාන්තම් මේ ආවට පස්සේ එහිදී පාල වෙන්නා වූ මේ රීති ආදී දේවලුත් ප්‍රතිපක්ෂ කරගත්ත නැත්නම් අයින් කරගත්තේ නැත්නම් මේ යෝගාවචරය නිකන් කටළු කතා කරනවා. විපස්සනා ගැන අඳුර පාන. නිකම්ම නිකන් සතෙක් වාටපත්. හැබැයි ඒක උනත් අටුවා විස්තර කරන බොහෝමත්ම ලස්සන තාට මේ தත්ත දෙන්න බෑයි කියලා කියනවා විපස්සනාව නොකරන සතිපට්ඨානේ නෝඩන කාටවත් මේ බොරු වල අහුවෙන්නේ නැහැ. රහතන් වහන්සේට අහුවෙන්නේ නැහැ. ඉතාමත්ම දක්ෂ සාරවත් යෝගාවචරය විතරයි මේ වලේ වැටෙන්නේ. අද මට පේන්නේ හුඟක් කර්මස්ථානාචාරවරු තමයි මේ වලේ ඉන්නේ. යැත්තගේ කතා දිහා බලනකොට සමජේ ගැනත් විපස්සනා සමාධිය ගැනත් තියෙන අදහස් දිහා බලනකොට මේ වලට වැටිච්චත් නම් අද ඉන්නවා ඒකට සතුටු වෙන්න. ගොඩ වෙච්චත් අඩුයි. නමුත් සර්වඥාත් මේ ක්‍රම හතරක් තියෙනවා කියන එකෙන් කියන්නේ ගොඩ වෙයල්ලයි කියන්නේ. නැත්නම් මේ දක්ෂ යෝගාවචරයෙන් මම උගලක් අටවලා තියෙනවා වැටුනොත් මට ලාභයි කියලා මස්සද්දෙක් වෙන්න කරපු කතාවක් නෙවෙයි. ඉතින් ගොඩ එන්න. ඉතින් ගොඩ එන්න නම් මේ ප්‍රීතිය කියලා කියන්නේ ධානාංගයක්. මේ ප්‍රීතිය පැන්නුවේ නැත්නම් සුඛයට යන්න. කොටින්ම මේ උපක්ලේශ ධර්ම දුරු කරගත්තේ නැත්නම් ඊගාර්ධන විපස්සනා ඥාන වල යනවා. දැන් අපිට වෙලාදී වෙලා යොදගෙන එකයි සුද්ධිකට යන්න කියන්නේ. ඒ නිසා මම මෙතනදී ධර්ම දේශනා නතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සමත ධ්‍යාන, විපස්සනා ධ්‍යාන පිළිබඳව ඉදිරි විස්තර ටිකක් මම හිතනවා භාවනා කරන අයට අදාළයි කිය. ඒ නිසා මීගාව දේශනාවට අපි ඒක විස්තර කරන්න බලමු. ඒ විස්තර කරනකොට පේනවා විපස්සනාව කරලා මෙතෙන් ආව නැත්නම් මේ කියන කතාවේ කොච්චර ගැළපෙන කමක් කියලාද කියලා. ඒ අත්තා සමතෙත් කරලා කියනවා නම් දෙපාරක් අසුලි කලයි. කොච්චර සමානද කියලා මේකට. මේකදි වෙනද තියෙන්නේ අර සමත සමාධිය, අප්පන සමාධිය, උපචාර සමාධිය. විපස්සනාවේදී තියෙන්නේ ඒකාග්‍රතාවයක්, ඒක චිත්ත ඒකාග්‍රතාව කියලා කියනවා. එහෙම නැත්නම් කනික චිත්ත ඒකාග්‍රතාව. වැඩ අතින් සමානයි. හැබැයි විපස්සනා කරන කෙනා නිතරම ඒක අලුත් ක්‍රියා කරමින් අලුත් ක්‍රියා කරමින් යනවා. කිසිසේත්ම බිම තබුවොත් සම්පූර්ණ බිඳුවටම යනවා. සමථ යෝගාවචරය දෙන්නේ නැහැ. හැබැයි සමථ යෝගාවචරය දෙන අනතුර තමයි මේකේ තියෙන සැප වැඩිකම. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ